සංගීත පරිවේෂණ ලංකාවේ දවුල් වාදනය පිළිබඳ රසවත් පුරාවෘත අද වැඩසටහන ඉදිරිපත් කරන්නේ සීදේස් කුලතිලක. ඔබ දැන් සවන් දුන්නේ දවුල් බෙරේ හඬටයි. දවුල යනු ලංකා සංගීත ඉතිහාසයේ බොහෝ තන්නි සඳහන් වන බෙරයක්. දවුල්, දින දවුල්, ලොහ දවුල් යනුවෙන් දවුල් වර්ග කිහිපයක්ම තූපවංශයේ සඳහන් වෙනවා. අද අප අතර භාවිත වන දවුල පෙනුමින් අනික් බෙරවලට වඩා මහත බෙරයක්. එය දිගින් අඩුවද බෙර ඇස්වල විස්කම්භය දෙවියක් තුනඟුල් වශයෙන් දක්වා තියෙනවා. සාමාන්‍යයෙන් අඟල් 14ක් පමණ ඇති. එය වාදනය කිරීමේදී එක් අතකට වක් වූ කෝටුවක්ද ගන්නවා. අද වැඩිපුර දවුල භාවිත වන්නේ විහාරස්ථානවල හේස් වාදනයටයි. ඒ වගේම සිංහල බෞද්ධයන්ගේ ආමංගල්‍ය උත්සවවලදී කරන තූර්ය වාදනයටද දවුල අවශ්‍යම තිබියද භාණ්ඩයක්. ලංකාවේ පැරණි වාර්තාවල සඳහන් බෙර වර්ග බොහොමයක්ම දකුණු ඉන්දිය නම් වලින් හඳුන්වා ඇතත් දවුල යන මේ නම ඉන්දිය සංගීත භාණ්ඩ ලැයිස්තු වලින් සොයාගන්න ටිකක් අමාරුයි. එහෙත් මින් විදීගේ පදයක් වශයෙන් පෙනෙන තාවිල් නමින් යුත් බෙරයක් ද්‍රවිඩ භාණ්ඩ අතර පවතිනවා. සිංහලට එන ද ශබ්දය ත වීමෙන් ඩවුල් ටවුල් තාවිල් වී යයිද සිතන්නට ඉඩ තියෙනවා. ද්‍රවිඩ ක්ෂේත්‍රයේ පවතින තාවිල් බෙරේද සිංහල දවුල මෙන්ම මිනි බෙරවලට ඒ කියන්නේ ආමංගල්‍ය තූර්ය වාදනයට අවශ්‍යම බෙරයක්. එහෙත් දකුණු ඉන්දියාවේ තාවිල් වාදනයට උවද ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් තාවිල් වාදකයන් ගෙන ගිය බවට කටකතා පැවතීමෙන් පෙනී යන්නේ දවුල් බෙර වාදන සම්ප්‍රදාය ලංකාවට බර වූ එකක් ලෙසයි. අපට සොයාගන්න ලැබුණු කරුණ අනුව දවුල් යන නම ඒ ආකාරයෙන්ම පවතින්නේ පර්ෂියාවේ. පර්ෂියාවේ බෙරයකට මේ නම යොදලා තියෙනවා. පර්ෂියානු දවුල දෑතටම වක්කූ කෝටුගෙන වාදනය කරන අපගේ දවුල හා සමාන සමහර විට ඒට වඩා ලොකු මුහුණතකට බෙරයක්. 1963 වර්ෂයේ ඉතාලියේ පැම්ප්ලෝනා නුවර පවත්වන ලද ජාත්‍යන්තර ජනසංගීත සංදර්ශනයකට තුර්කි දේශයෙන් ඉදිරිපත් කරන ලද අංකයක දවුලහා අපේ හොරණෑවට සමාන හඬක් ඇති නලා වාදනයක්ද අසන්නට ලැබෙනවා. තුර්කිය පර්සියාවට බටහිරින් මායිමු රටක්. මෙම සංදර්ශනයේදී ඉදිරිපත් කරන ලද දවුල් වාදනය විදේශීය තැටියකින් අපට අසන්නට පුළුවන්. ලංකාවේ දවුල්වාදන සම්ප්‍රදායේ නිජ බිම වශයෙන් සැලකෙන්නේ සබරගමුවයි. සබරගමුවේ පමණක් නොවේ බදුල්ල මොනරාගල ඇතුළු මුළු ඌව ප්‍රදේශයේම පවතින්නේ දවුල්වාදන සම්ප්‍රදායයි. උඩරට සම්ප්‍රදායට අයත් ගැටපෙරේමෙන්ද රුහුණු සම්ප්‍රදායට අයත් ජග්බරය හෙවත් රුහුණු බෙරේමෙන්ද දවුල සබරගමුව හා ඌව ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය බෙරයයි. ඌව හා සබරගමු ප්‍රදේශ තුළ පවතින සෑම ශාන්ති කර්මයකටම ගැනෙන්නේද දවුලයි. සබරගමේ ප්‍රධාන ශාන්ති කර්මය වන පත්තිනි ගම්මඩ උත්සවයකට සමහර විට දවුල් බෙර 10ක් හෝ 15ක් පමණ යොදා ගන්නවා. සබරගම නැටුම් හා ඒවාට සම්බන්ධ ගැයීම් ආදී සියල්ලක්ම කෙරෙන්නේද දවුලෙන්. සබරගම නැටුම් සම්ප්‍රදායට අයත් මාත්‍රා පහ ගොඩනැගී ඇත්තේද දවුල් වාදනය මතයි. මේවා මුල් මාත්‍රය, සින්දු මාත්‍රය, යක්පද මාත්‍රය, නාඩගම් මාත්‍රය, සහ ගමන් මාත්‍රය වශයෙන් පවතිනවා. මේ සෑම බෙර මාත්‍රයක්ම ඉදිරිපත් කරන්නේ ගායනයෙකුත් සමගයි. දැනට වර්ෂයකට පමණ උඩදී රත්නපුරයේදී පටිගත කළ දවුල් වාදනයකට දැන් සමන් දෙන්න. මේ හඳුන්වා ඇත්තේ නාඩගම් මාත්‍රය වශයෙන්. වාදනය කරන්නේ කහවත්තේ ඉනිය දෙනිය මනන්නලාගේ සාදරිස් ප්‍රමුඛ පිරිසක්. තනන්දන තන 长大。 සබරගම සම්ප්‍රදායට අයත් තවත් කරුණු ස්වල්පයක් මෙම වාදකයාගෙන් අපට දැනගන්න ලැබුණා. ඉනියා දිනිය මනන්නලාගේ සාදිරිස් සාදිරිස්. පදිංචිය පුතුවිලි. වයස දැන් කීයක් විතර නේද? වරුදු 60ක් විතර වෙනවා. 60ක් විතර වෙනවා. මාස් ඉස්කෝලේ ගිහලා තින්නේ? ඉස්කෝලේ පස්වෙනි ප්‍රමාණය. පස්වෙනි ප්‍රමාණය. දැන් මේ මේ මේ මේ මේවා පාරම්පරිකව වාදනය කරනවා. පරම්පරාව කියනවා වාදනය. පරම්පරාව. පරම්පරාව ඉන්න දක්ෂ වාදකයන් කවුද? සක්සා දැනට ඉතින් මගේ නම් විතරයි අපි ඊට කලින් අපි ඊට පස්සේ එක්කම හරි දැන් ඉවරයි. හවුද දසවාදගේ කිටියෙක් කෙනෙක් කවුද? අපේ අපේ තියා පාතල මම මොකටද සම්බන්ධ වෙලා තියෙන්නේ වැඩිම? සමන් දේවාලයට සම්බන්ධයි. සමන් දේවාලය දැනත් වෙන සමන් දේවාලය. සමන් දේවාලය වැඩ වලට පියාලා හිටන් සම්බන්ධයි. පියා වෙන මම හිතේ ඊට කලින් පියා හැම ගුංගිරි දේවාලේ. හ්ම්. චාරිකා සමන් දේවල් පූජා වලට මේ පෙරේ වාදනය කරන්නේ නේද වෙන පෙරේ වහින් වාදනය කරොත් කලින් වෙන මේ මේට අවුරුදු 100කට උරුදි මේ අපි රටේ පටාගරේ වාදනය කියලා තියෙන සබරගම සබරගම මොහොතේ මේ නැටුම් ඒ සමන් දේවාල පූජා වලටද සම්බන්ධ ඒ පූජා වලට පටාපෙරේ නේ පටාපෙරේ මොකද පෙර වාදනයේට මේ නැටුම් වලට පටාපෙරේ තමයි වාදනය වෙන මොනවද ඔය පහතරට පෙර වාදනය කරන්නේ නැහැ පහතරට පෙර මෙහෙදි කියන්නේ කහවත්තේ සාදිරිස් මහතා පැවසු කරුණු වලින් අපට තවත් රසවත් පුරාවෘත්තයක් හෙළිකර ගන්න ලැබෙනවා. මොහු අතීතයේ සබරගම් සම්ප්‍රදායට අයත් වූ පටහබරයක් ගැන කිව්වා. පටහ නමිනුත් බෙර ඉන්දිය බෙර අතර പ്രേත පටහ නමින් දෙනවා. එය සෑමීටම අසුබ ගණයට අයත් වූ බෙරයක්. පටහ බෙරේද බොහෝ විට ආමංගල්‍ය තූර්ය වාදනය සඳහා පාවිච්චි කළ බෙරයක්. ලංකාවේ පටහය සමහර පැරණි චිත්‍රවල දක්වා ඇත්තේ අමතර බෙර කඳක් ඇතුළට බැස්සූ බෙරයක් වශයෙන්. අශුභගණී බෙර අතින් ස්පර්ශ නොකළ යුතුයයි එකල පැවති විශ්වාසය නිසා මෙසේ සකස් වන බව සිතන්ට ඉඩ තියෙනවා. ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම වූ විට එහි තේවාවන් සඳහා පටහ බෙර වාදක තනතුරක්ද වුණා. මෙම තනතුර බෝධි වංශයේ සඳහන් වන්නේ මහා පල්ලවාන තනතුර නමිනි. මෙය පටහබර වාදකයන්ගේ නායකයාට දුන් තනතුරක්. ශ්‍රී මහා බෝධියට සම්බන්ධ වූ ආමංගල්‍ය තූර්ය වාදනය කුමක්දයි ඔබ දැන් සිතනවා ඇති. ලංකාවේ ආමංගල්‍ය බෙර වාදනය ආරම්භ වූයේ බෝධි රාජාගේ තේවා වලින් බව කියවෙනවා. බෝධි රාජාගේ ශාඛාවක් දි รา පත්තු කැලී ගිය විට එය සුදු අතකින් ඔතා මෙම තූර්ය වාදන සහිත පෙරහැරකින් ගෙන ගොස් ආදාහන කිරීම පැරණි චාරිත්‍රයයි. මෙම තේරවාදනයේ නායකයාට දුන් තනතුර තමයි මහා පලවාන නමින් එන්නේ. ඒ කෙසේ වෙතත් අද චාරිත්‍ර අනුව ආමංගල්‍ය තූර්ය වාදනයට යොදා ගන්නා ප්‍රමුඛ භාණ්ඩය දවුලයි. මේ සඳහා වාදනය කළ යුතු විශේෂ බෙරපද තවම පාරම්පරික පවතිනවා. මහනුවර ප්‍රදේශ ඇතුළත පවතින පාරම්පරික මිනි බෙරපදය විලම්භ මාත්‍රා 16කින් යුක්තයි. එහි නිශ්ශබ්ද මාත්‍රා ගණනක් මේ දෙනවා. විශේෂයෙන්ම අගට නිශ්ශබ්ද මාත්‍රා හතරක්ම යෙදෙනවා. ජේන් කිත්තක් ජේන් ජේන් කිත්තක් ජේන් කිත්තක් ජේන් 14 ප්‍රදේශවල වාදනින පදයේද මාත්‍රා 16කින් යුක්තයි. එහෙත් එය කලින් අපට ඇසුණු පදයට වඩා බෙර ධ්වනි වලින් පිරුණු පදයක්. අපි දැන් දකුණු පළාතේ වාදනය කරන එම දවුල් පදයට සවන් දෙමු. මෙය අම්බලන්ගොඩ කන්දේගොඩ ඊශ්වරාවාරි අන්දූරිස් අපට වාදනය කළ පෙන්වූ පදයයි. ජෙන් ජෙන්ග ජෙන් ජෙන්ග ජෙන් කිතක් කිත ජෙන්ග තහ ජෙන් ජෙන් කිතක් කිත ඔන්න ආකාරයෙන් මේ පද යන්නේ. ආවරගම ප්‍රදේශය ලංකාවේ දවුල් වාදනයට නිජබිම වූයේ ඇයි? දවුල ඉතා පුරාණයේ සිටම මහ සමන් දේවාල පූජාවලට සම්බන්ධ බෙරයක් වශයෙන් ඉගෙනන්නේ. සමන් දේවාල සංස්කෘතිය සබරගමුවට පමණක් නොවේ මුළු ඌව ප්‍රදේශයටම විහිදී ගිය බව එම ප්‍රදේශවලද මෙම දවුල් බෙර චාරිත්‍රය පැවතීමෙන් පෙනී යනවා. පැරණි වැදුනටුම් වලටද බෙර වාදනය අවශ්‍ය නොවුවත් ඌව ප්‍රදේශයේ සමහර වැදිනටුම් වලදී පරණ දවුලක් වාදනය කරනවා. මහසමන් දේවාල චාරිත්‍ර සහ ඇදහින් එම ප්‍රදේශයේ ජන කතා හා ජනගී බොහොමයකටම ප්‍රස්තුත වී පවතින බව කුරුවිටදී පටිගත කරගත් මෙම ජනගීතයෙන් අපට බලා ගන්න පුළුවන්. මේ සමන් දෙවියන්ට ආමන්ත්‍රණය කරන්නේ අප්පු සාමි කියලයි. අප්පු අප්පෝ යන වචන අද උද රත්නපුර ප්‍රදේශයේ උසස් පුද්ගලයන් සඳහා ගෞරවාර්ථයෙන් නෙදෙන නාමපද බව කියන්න පුළුවන්. කුරුවිට හිදැල්ලන ඇතිරාලලාගේ පොඩි හාමි ගයන මෙම සමන්දේ ජනප්‍රවාදයට සවන් දෙන්න. මන්ද නොදීන් වපින කලට සෙනෙයහුළු නැත සපර ගමු දේවාලෙට වැන්ද මිනිමාන් තබා වහලෙට වියයි නැද කාලෙට ඉන්ද දෙවියන් වැඩම වහගෙන හොරුගියයි මහා හිමයට මන්ද රතහට නෙපනුනේවා වනේ වඩිනවෝ වාටි රතු විරි යොමුවේ හඳින නව නරු කුලොන් දැල් යන අන්දමේ ඇතා පිටට දෙවිඳු ඇදලා මෝදරල් යන අන්දමේ සපර යොමුවේ මුලදී සමන් දේවාල පූජා උත්සව ආදියට යොදාගත් දවුල පසුව මුළු සබරගමු හා ඌව ප්‍රදේශවලටත් පැතිර ගියා. දවුල සමන් දේව පූජාවලට විශේෂයෙන්ම වැදගත්. සමනලකන්ද බෞද්ධ සිද්ධාස්ථානයක් වශයෙන් පිළිගැනීමට පෙර එය යමදේවයාගේ ඇදහිමකට සම්බන්ධ වූ බව අපේ සමහර ඉතිහාසඥයන්ගේ මතයයි. අද මහ බඹා කෝලම වශයෙන් පෙරලාගෙන ඇති මුහුණු දෙකකින් යුත් බබා කෝලම යමදේවයාගේ දෙබිඩි චරිතය විදහා දක්වන්නක් බව මෙම ඇදහිමට සාධකයක් වශයෙන් උත් පෙන්වනවා. මලවුන්ගේ ලෝකයට අධිපති යමදෙවියා පර්ෂියාවේ යීමා නමින් ජනිත වූ ඇදහිමක්. දවුල පර්ෂියානු තූර්ය භාණ්ඩයක් වශයෙන් පිළිගත හැකි නම් එය යම හැදීමට සම්බන්ධ මලවුන් සඳහා වාදනය කළ තූර්ය භාණ්ඩයක් වශයෙන්ද පිළිගත යුතුය. අපි දැන් සබරගම ප්‍රදේශයේ පවතින තවත් දවුල්පද ස්වල්පයක් ගැන සලකා බලමු. මෙය සබරගම සම්ප්‍රදායට අයත් හේවිසි පදයක්. හේවිසි වාදනයට ගන්නා ප්‍රධාන බෙරෙද දවුලයි. දවුලට සහාය වශයෙන් තම්මැට්ටම යොදා ගන්නවා. මූලික පදේ වාදනය කරන්නේ දවුලෙන්. තම්මැට්ටමෙන් කෙරෙන්නේ එය පිරවීමයි නැත්නම් අත්තම් ගෙවීමයි. මෙම හේවිසි පදය වලිනඩ ගණයට අයත් පදයක්. ඒ ඇත්තේ පදය මුදින් කිරීමේ ශෛලියයි. මැදගමදී පටිගත කළ තවත් දවුල් පදයක්. මෙය දවුල් වාදනයේ ගමන් හේවිසි වලට වාදනය වන පදයක්. මෙහි වාදකයා මැදගම ආර්.ඩී. අමාරිස්. ඔහු මේ ඉදිරිපත් කළේ බිබිල ප්‍රදේශයේ පවතින පාරම්පරික ගමන් හේවිසි පදයක් වශයෙන්යි. අවුරුද්දකට පමණ උඩදී රත්නපුරයේදී පටිගත කළ දවුල් වාදන අංක අතර එක්කත් තාලම යනුවෙන් හැඳින්වූ පදයක්ද අපට ලැබුණා. එක්කත් තාලම ලංකාවේ පැරණි දෙතිස් තාලයට අයත් පදයක් බව 1908 දී මහවලතන්න බණ්ඩාර රාජකීය ආසියාතික සංගමයේ ඉදිරිපිට කැන්ඩියන් මියුසික් මෑන් කළ දේශනයකට සඳහන් වෙනවා. මෙම එක්කත් තාලම වයන්නේ රත්නපුරේ කොටාමුල්ලේ පෑලිකඩ මනන්නලාගේ බබානිස් ගෝසත් පාල මුව බුදුනි තිලොවට අභිධා ලංකාවේ දවුල් වාදිනී පිළිබඳ රසවත් පුරාවෘත්ත යනමෑන් වූ එම සංගීත පරිශන වැඩසටහන නිෂ්පාදනයකට ඉදිරිපත් කළේ සීද එස් කුලතිලක සංස්කරණය කළා සේන ගුණසේකර Thank you.